<clears throat> ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වෙලාව යොදන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම සාකච්ඡාවක් නැත්නම් පැන විමසුම් වැඩ පිළිවෙලකටයි ලිඛිත ප්‍රශ්න තියෙනවා මම ආරාධනා කරනවා සීනවා මේ පාසක මහත්තයාට අපි වෙනුවෙන් මේ ප්‍රශ්නේ සභාගත කරන්න කියලා එකින් එක. අවතරයි ස්වාමීන් වහන්සේ ගරු ස්වාමීන් වහන්සේ තේරවාද සම්ප්‍රදායේ හා මහායාන සම්ප්‍රදායේ ප්‍රායෝගික වෙනස්කම් මොනවාද? මේක පිටමද ඇත්තට සම්පූර්ණ උත්තර දෙන්න මට හැඟීමක් නැහැ. මම බොහොම අඩුයි මේ මහායාන බුද්ධාගම පිළිබඳව තියෙන දැනුම. එහෙම නැත්නම් ප්‍රායෝගිකව මම මොනවාක දෙකට සම්බන්ධ වෙලා නැහැ. ඒක නිසා ප්‍රායෝගික පැත්ත එච්චර කියන්නේ අමාරුයි. නමුත් මූල ධර්මානුකූලව මේ මතක් කරන්න තියෙන්නේ ඒ ඒ තේරවාද සම්ප්‍රදායේ ප්‍රධාන වශයෙන්ම මේ ආජී මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් බව පිළිගර ගන්නවා. එහෙම නැත්නම් ශ්‍රාවක බෝධිය පිළි අර ගන්නවා. මහායාන බුද්ධ ධර්ම ශ්‍රාවක බෝධිය පිළිගන්නේ ඒක පිළිගන්නේ සම්මා සම්බෝධිය පමණයි. ඒක නිසා අපි දැන් කරන්නේ සම්මා සම්බෝධිය සඳහා පාරමිතා පුරණ එක පමණයි මේ ආත්මේ දැන් නිවන් දකින්න බෑ කියන සංකල්පය තමයි තියෙන්නේ. ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ සමත විදර්ශනා භාවනා වැඩිම කරනවා. ඉතින් ඒක මූලධර්ම පැත්තෙන් බැලුවට මොකද තේරවාදයේ ඉන්න කට්ටියත් හුඟ දෙනෙක් මේ ජීවිතේ නිවන් දකින්නයි කියන එක පිළිගන්නේ පිළිගත්තත් නැතත් වැඩ කරන්නේ ගොඩක් වෙලාවට මේ ආත්ම නිවන් දකින්න බෑ කියන වගේ ක්‍රියා වැඩපිළිවෙලක දැක්වීමක ඒක නිසා අපිට කොච්චරක් මහායාන බුද්ධ학ම බල බල තියෙනවද කියලා හිතා ගන්න පුළුවන්. මේ මහායාන බුද්ධ학ම බලපෑම නිසා තමයි අපි මේ ජීවිතේ දැන් නිවන් දකින්නවා කියන එක වැත්තක දාලා මත්තර නිවන් දකින්නවා කියන එකකින් ප්‍රමාදයට වැටලා ගත කරනවා. ඉතින් ඒ ගැන ඉතර හයියෙන් කතා කරන්න හොඳ නැහැ. මොකද ලංකාවේ ඉන්න තාක් මහා තෙරුන් වහන්සේලා ඔක්කොම ඒ වගේ අදහස් තියෙනැත්තු නිසා අපිට ඇත්තටම මේකනම් සත්‍ය අපිට කිසිම බාහිර ආගමකින් බලපෑමක් නැහැ. තියෙන්නේ මේ වගේ ලාමක අදහස් සහිත ඔය තේරවාදයේ බලපෑම තමයි අපිට තියෙන්නේ. ඒ නිසා තේ මේ තේරවාදයේ මහායාන බලපෑම. ඒ නිසා තේරවාදයේ ඔද්දල් වෙලා, දිය වෙලා, දිය වෙලා ඒ තේරවා මහායානයේ තියෙන පූජා විදි, චෛත්‍ය වන්දනා, ඔය බෙර හැරවල්, මේ වගේ දේවල් වලට ගොඩාක් අපි යනවා. නමුත් අර පැත්තකලා භාවනා කරනවා කියන එක තේරවාදයේ සම්මත පිළිසි පවා 100%කටවත් නැහැ. ඒ ඔක්කොමලත් අර පූජා සත්කාර කරවලට සම්මාන වැඩවලට එක එක ලෝකායත විෂයන් වලට ගිය නිසා දැන් කහියෙන් කතා කරන්න බැරි විශයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ප්‍රායෝගික පැත්ත නම් මට කියන්න දන්නේ බාහිරවත් කියලා කියන්නේ තේරවාද පැත්ත නම් අපේ ප්‍රායෝගිකව තියෙන්නේ මේ ජීවිතේම නිවන් දකින්න කරන උත්සාහය. අඩු ගන්න බැරි වුණත් උත්සාහය මහායාන ප්‍රතිපත්ති වශයෙන් එහෙම කරන්නේ ඒක සම්මා සම්බුද්ධත්වයෙන් පමා වෙනවා. නමුත් මේ මේ දිගේ කලවම් වීම නිසා ගොඩාක් බෞද්ධ සම්ප්‍රදායන් සංස්කෘතීන් මහායානෙන් අපිට ඇවිල්ලා තියෙනවා. ගෘහ නිර්මාණ ශිල්ප, චෛත්‍ය මේ පිළිවෙනෙලන එක ඔය කරන අලංකාර පූජාවල් පෙරහැර ඒ වගේ තීරම මහායානෙන් අපිට ආපු දේවල්. ඒ නිසා මේ අද තේරවාදය කියලා සම්මත කෙනකින් ඇහුවට තේරවාද කෙනා දන්නෙත් නෑ මොකද්ද තේරවාදී කියලා. එයා දන්නෙත් නෑ Taman කොච්චරක් මේ තේරවාදය කියලා මහායානට ආවඩනවද කියලා. ඉතින් ඒක නිසා හිතාගෙන ඉන්න තේරවාදය කියන කාටරි අර්ථකථනයක් දෙන්න පුළුවන් නම් නිර්වචනයක් දෙන්න පුළුවන් නම් ඒකෙන් හිතා ගන්න පුළුවන් කොච්චරක් පටලවාගෙන කියලා. හොඳටම තේරවාදය දන්න කෙනෙක් ඇහුවොත් මොකද්ද තේරවාදය කියලා කලාතුරකින් තමයි මම හිතන්නේ සාධාරණ උත්තරයක් ගන්න පුළුවන්. ඉන්නේ ඒ තරමට මේක ආගමක් බවට පත් කරගෙන මේ අවුලක් බවට පත් කරන තියනවා. ඉතින් ඔය විවිධාකාර බලපෑම් නිසා මේක දැනට නම් බැලුව බැලමට සමාජයේ තියෙන ප්‍රධානම බලපෑම ඔය වගේ මේ ප්‍රමාදයේ වෙනුවට අප්‍රමාදයේ වෙනුවට ප්‍රමාදයේ ඉස්සර කරගෙන පස්සේ නිවන් දකින්න කතාව. ඔකෙන් තමයි අපේ පිහිය මුවාත මොට වුණා වගේ පිහින ලස්සන තියෙනවා හැබැයි මුවාත නැහැ. ඒක නිසා අපි මේ වගේ ස්ථාන හදාගත්තේ කටින පිංකම් නැහැ, සතු රාත්‍රික පිරිත් නැහැ, සාංගික දාන නැහැ. නත්තල් දවසේ, වෙසක් දවසේ, අවුරුදු දවසේ, පොසොන් දවසේ ඔක්කොම එකයි. ඉතින් ඒකට අපි පේන්නේ අබෞද්ධයි වා. අපේ ගෙවල් වල මිනිස්සුත් අපිට බයිනවා පන්සලක පැවිදිුණා නම් ඔයිට වැඩිය හොඳයි කියලා. මොකද එතකොට ඒකත් ඊටත් දානයක් දෙන්න තිබ්බා. සාංගික දාන දෙන්න තිබුණා. සර්වපාත්‍රික විරිත් වලට ගෙන්න ගන්න තිබුණා. ඒ පන්සලක පැවිදිුණා නම් හොඳයි කියලා කියනවා. ඉතින් ඒ තරමට මේක ඒ අනන්‍යතාවයේ රැක රකින්නවා කියන එක බුද්ධ ආගංකාරයගෙන්මයි බේරන්න වෙලා තියෙන්නේ. අන්‍යයන්ගම කෙනෙක් කවදාකවත් තේරවාදයට නිග්‍රහ කරන්නේ. නිග්‍රහ වෙනවා නම් නිග්‍රහ වෙන්නේ තේරවාදය කියලා මේ අවුල් ගොඩක් ඔළුවට දාගත්ත කෙනාට තමයි මේක තේරුම් ගන්න බැරි වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ වෙලාවක අපි පරදින සටනක වගේ ඉන්න වෙලාවක සුදුතරේ ඉන්නකොට ඕව ගැන කතා කරනවට වැඩිය හොඳයි. කතා නොකර ජාම බේරගෙන පැත්තකට වෙන එක මොකද අපිට බෑ බූවල් එක්ක කරඬු කරන්න. ඒ තරමටම නිසි බලධාරීන් බලධාරීන් ආගම ධර්මයේ පිළිබඳ බලධාරීන් සියල්ලම වැඩ කරන්න ඉපැත්. ඒ නිසා මේක නිකන් දී යටින් ගින්දර ගෙනියනවා වගේ තමයි අපි මේ සති මාත්‍රාව පවත්තලා අපිට පුළුවන් නම් මේ ජීවිතේම අපි මේක අවබෝධ කරගන්න හදනවා කියන එක තමයි රායක පැත්තෙන් හරි මේ මූලධර්ම පැත්තෙන් හරි මට මතක් නැහැ සම්පූර්ණ උත්තරයක් දෙන්න තරම් මට මහායානය පිළිබඳව හැඟීමක් නැති නිසා මම මේ පමණකින් නතර වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව පුරුදු වන විට සතිය දියුණු කර ගැනීම වේගවත් කිරීම සඳහා පියවර ගණන් කිරීම සුදුසුද? එසේ ගණන් කරන විට මනසින් එක්වන કૃතිම බව සම්මා සතියට බාධාාවක් වේද නොවේද? අප කෙරෙහි අනුකම්පාවෙන් පිළිතුරු ලබා දෙනසේක. නෑ ඇත්තට පටන් අර ගන්නකොට කරන යෝජනා වැරදි. ගණන් කිරීම සක්මනේදී පාවිච්චි කරන්නේ නෑ. ඒක පාවිච්චි කරන්නේ පර්යංකේදී පමණයි. පර්යංකේදීත් පාවිච්චි කරන්නේ හිතවිලි බාධාව තියෙනවනම් පමණයි. සක්මනේදී හිතවිලි බාධා නැතුව නෙවෙයි නමුත් හිතවිලි පර්යංකේ තරම් කරදර කරන්නේ ස්වභාවයක් වශයෙන් සක්මනේදී මොකද සක්මනේ පය තියෙන එක හොඳට දැනෙන නිසා ආනාපානෙ වගේ නෙවෙයිනේ හිතවිල්ලක් આવොත් ආනාපානට බාධා වැඩි. හිතවිල්ලක් ආවට සක්මණට බාධා වැඩි. මොකද සක්මණ හොඳට කෙටට බව දන්න නිසා. ඒ නිසා සක්මණේදී සතිය දිනු කර ගැනීමට කෙනෙකුට අවශ්‍ය නම් වම දකුණු වශයෙන් මෙනෙහි කිරීම කරන්න පුළුවන්. ඒ තියෙද්දි හිතවිලි එනවයි කියලා හිතමු අපි. සමහර තත්ත්වයට දෙදී හිතවිලි බාධාත් වෙන්න පුළුවන්. සද්ද බාධාත් වෙන්න පුළුවන්. ඒ වගේම වේදනා බොහොම අඩුයි. වේදනා නිදිමත සද්ද පරිය මේ ශක්මණේ අඩුයි. එනවනම් කරන්න තියෙන්නේ වම පාය ක්‍රියාත්මක වෙන තාක් වම වම වම වම වම වම වම කියලා දිගට දිගට මෙනෙහි කරන්න. දකුණු තීර තාකල් දකුණු දකුණු දකුණු දකුණු දකුණු කියලා මෙනෙහි කිරීම තමයි කරන්නේ ගණන් කිරීම කරන්නේ නැහැ. ගණන් කිරීම ඔය පස්සේ කියලා තියෙන කොටසට ඇත්ත සතියට බාධා කරනවා. එක දෙක කියලා ගණන් කරන ගත්තොත් 10 10 වෙනකොට වම දකුණු වශයෙන් මෙනෙහි කිරීම තමයි ඒකට තියෙන ප්‍රතිකාරය. ඉන්වත් ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී පාදයේ ආශ්‍රිතව වන දැනීම වරන් ඇතුලේ දාලා තියෙන විඳීම් කියලා අනුව යමින් ඒ අනුව සතිය පවත්වා ගැනීමට අප පුහුණු වන අතර ඒ සෑම විඳීමක්ම අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීම සක්මනේ සතිය පැවැත්වීමට ඉදිරියේදී බාධාවක් වේද එසේ අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීම කළ යුතුයද නැද්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් උදාහරණ මගින් පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. ඒකත් අර වගේ තමයි ගණන් කරනවා වගේ ශක්මනේ වැටෙන දේ බලනා මිසක් ඒක අනිත්‍යක් වශයෙන් අසුභයක් වශයෙන් දුකක් වශයෙන් කල්පනා කරන්න යෑම કૃතිම වැඩ. අපි කිසියම් වෙලාවක භාවනාදී කිසි දෙයක් භාවනාවට එකතු කරන්න යන්නේ අනිච්චන් දුක්ඛං අනත්තං කියන්නේ හෝ අසුභයි කියන්නේ හෝ මොන ඒ හැම දෙයකින්ම හිත තර්ක පැත්තට වැඩෙනවා සතියේට ස්වභාවික වර්ධෙන්න බාධා කරනවා. ඒ නිසා සක්මනේ තියෙන්නේ දැනෙන දේ පිළිබඳව අවබෝධය එළඹ සිටීම උනන්දුව විතරයි. සමහර විටක පාදේ විලුඹේ ඉඳලා ඉස්සරහට ඒ වදින ගතිය කෙටෙන ගතිය සමහරට වලලු කරට බර වැටිලා වලලු කරෙන් දණිය දක්වා බර ගෙනිලා දණියෙන් උකුලට ගෙනිලා උකුලෙන් කුඳුයට පෙළදිගේ යනවා. එහෙම සමහරලාට තියෙනවා. තව සමහරෙකුට පය තියෙනකොට වැලි චරචරස් ගන්න සද්දය එනවා. සමහරෙකුට සිමෙන්ති පොලොක් ඇවිදිනකොට සීතල දැනෙනවා. ලනුපැදුරු කැවිදිනකොට ගොරෝසු ගතිය දැනෙනවා. වැල්ලේ ඇවිදිනකොට පපඩම පුපුරන්න වගේ ඒකේ ඉරා බහින ගතිය තියෙනවා. වැලි තෙරපෙන ගති මේක විතරයි. මේක අනිත්‍යතාවයට යනවනම් හිත තේරුම් ගනි අනිත්‍ය ලක්ෂණය අනුව ඒක අමෝරාවෙන් ගන්න යන්න එපා. අමෝරාවෙන් ගන්න ගියොත් භාවනාවේ ප්‍රകൃතිය නැති වෙලා විකෘති තත්ත්වයටපත් වෙනවා. ඉස්සලා එක වගේ ගණන් කරා වගේ වෙනවා. නැත්නම් ඒක අනුමත කරන්නේ නැහැ ඒ නිසා. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අප ගැන අනුකම්පා කර කය ගැන පෙන්වූ CD පටිය සෑම දිනාගේම ඉල්ලීම පරිදි නැවත පෙන්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. දේරුවන් සරණයි. කන්නඩියක් ඉස්සරහට ගියාම පේනවනේ. ඉදිරිය ගියාම බලතයි කය ගැන. ඒකට අපේ කාලසටහන හැටියට කොයි වෙලාවේද සුදුසුයි කියලා හිතෙන්නේ. අපිට අපි අනුර මහත්තයාගෙන් ඉල්ලා සිටිමු කට්ටියත් එක්ක සාකච්ඡා කරලා සුදුසු වෙලාවක් අපේ පැත්තෙන් බාධාවක් නැහැ නේද පෙන්වන්න. මේ වාසකවන්තට පෙන්වන්න පුළුවන්. ඒක හැබැයි තියෙනවා එක වීඩියෝ ක්ලිප් එකක් පෙන්වුවේ කය ගැනම විවිධ පැති වලින් පෙන්වපු ක්ලිප්ස් පහක් විතර තියෙනවා අපි ගාව. සම්පූර්ණ හදලා ගල් කරපු ප්‍රകൃති ගෙනිලා ලෝකේ විශාල ලොකු ප්‍රදර්ශනයක් පවත්වනවා නගරව. නගරේ නගරේ දැන් දක්වලට ගෙනවගේ. ඒකෙත් එකක් තියෙනවා. එහෙම නැත්නම් වෛද්‍ය ශිෂ්‍යයා ශිෂ්‍යාවන් ඉස්සරහ පිට කපනවා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඔක්කොම විස්තර දෙන එකක් තියෙනවා. ඒකේ මේ සිංහල සංස්කරණය තමයි ඔය පෙන්වන්නේ. ඉතින් ඒ නිසා ඕනනම් ඒ ඒ කතරුමයි ඒ තාක්ෂණයමයි වෙන එකක් පෙන්වන්නත් පුළුවන්. ඒක අනුර මහත්තයත් එක්ක කතා කරලා අපිට සුදුසු වෙලාවක් දෙන්න විනාඩි 55ක් විතර කාලයක් ගන්න. එතකොට කොච්චර කාලයද යොදන්න පුළුවන් කිව්වොත් අපිට ඒක ඒක අනිත් එක අන්ධකාර වේලාවක් අවශ්‍ය වෙනවා. මොකද දවල් වරු කරගන්න බැරි නිසා ඉතින් අපි ඒකට එහෙන් ප්‍රතිචාරය එනකම් මේ පැත්තෙන් කැමැත්ත ප්‍රකාශ කරලා නැතර ගරුතර ස්වාමීන් වහන්සේ සක්මණින් පසු වෙහෙසකර ගතින් හා දැනුවත් මනසින් පරයන්ක භාවනාවේදී ආනාපාන ආනාපානය බලමින් භාවනා කෙලිමි. සිතිවිලි ඇවිදී ආනාපානයේ කැඩුණු අවස්ථාද තිබුණි. නැවත ආනාපානයට පැමිණ භාවනාව වැඩුව අතර එක් නිමේෂයකදී ආනාපානය නැවති නැති වී ගතසිත තැන්පත් වූ බව දැනුනි. ඉන්පසු මම දැන් පරයන්කේ ඉඳමින් භාවනා කරන බව මෙනෙහි කළෙමි. පැහැපත් ආලෝකයක් තුළ වැඩි කාලයක් හිඳි බව දැනුණු අතර අවස්ථාවකදී හෝ දෙකකදී කිසි දැනුමක් නැතිවද සිටියෙමි. මෙම තතු පහදා දෙන ලෙස බැති සිටින් අයදිමි. මේක කමඨාන් සුද්ධ කරන වෙලාවක නම් මෙතන ප්‍රශ්නයක් අහන්න වෙනවා මේ ජීවිතේ පළවෙනි වතාවටද මේක වෙලා තියෙන්නේ නැත්නම් ඊට කලින් තැන් තැන් වලින් වෙච්ච සිද්ධි ලස්සනට ගොනු වීමක්ද වෙලා තියෙන්නේ ඒක බලපානවා දෙන උත්තරය යනවා ඉතින් මේ වගේ පොදුවේ අහනකොට කියන්න තියෙන්නේ මේක පළවෙනි වතාවට නම් වෙලා තියෙන්නේ මේ ගොනු ඇවිල්ලා තියෙනවා පදම ඇවිල්ලා තියෙනවා කියලා දැනගෙන ඊගාව දවසෙත් මේ පදම මේ ගොනුව ගන්න කුමක් කළ යුතුද ඒ දේ කරන්නේ නැවත නැවතත් එතෙන්ද යන්න බලන්න තිබුණු එක ගොනු වෙලා ගොනු වෙලා ටික ටික ආපු කෙනෙක් නම් ඊටත් වැඩිය හොඳයි. ඒ කෙනාට කරන්න තියෙන්නේ නිමිති ගණ්ඩේ කියලා කියනවා. හරියන දවසේ හරියන වෙලාවේ මෙන්න මේ වෙලාවේ වාඩුනේ කෑමෙන් පස්සේ නැත්තම් නෑමෙන් පස්සේ නැත්තම් සක්මනෙන් පස්සේ ආදි වශයෙන් ඒ සාර්ථක වීමට හේතු වෙච්ච බාහිර සාධක ටික ඒවට කියනවා සප්පාය කරුණු කියලා. පුළුවන්තරම් සරසර දීලා මේක නැවත නැවත වෙන්නර්ලා හිත කවදා හරි ඒ තැම්පත් එක තමයි මගේ හැබෑ gedර. ඒක තමයි ප්‍රകൃතිය. මේ ඉන්නේ පටලවාගෙන කියන එක තේරෙනකම් භාවනා කරන්න. මෙතන ඉන්නේ ඊට සම්පූර්ණව වල්මත් වෙච්ච තැන. අර තැම්පත් වෙච්ච තැන තමයි අපේ හැබෑ නිවස. පිවිසුරු තැන. පිරිසිදු තැන. ඉතින් ඒක හුරු වෙනකම්ම මේ දෙනා සිද්ධි කරනවා කියලා කියනවා. වශී කරනවායි කියලා කියනවා. අඳුන්ලා දෙන්න හරි අමාරුයි. අඳුර ගත්තට පස්සේ තමන්ගේ ක්‍රම සහ විදි පාවිච්චි කරලා නැවත නැවතත් එතෙන්ට යන තැනට ගියොත් හිත සෑහෙන පිවිතුරු පිරිසුදු තත්ත්වයකටපත් කරන්න පුළුවන්. එතකොට Taman ඊට පස්සේ කල්පනා කරන්නේ ලෝකයේ දිහා එතන ඉඳගෙන මේ වගේ අවුල්ච්ච මනසකින් නෙවෙයි. ඒකට හොඳ පැහැදිලි වෙනවා මේක දියුණු කරන්න මම මොන වගේ ජීවන රටාවක් කරන්න ඕනද? මොන වගේ කෙනෙක් ඇසුරු කරන්න ඕනද? මොන වගේ බණ භාවනා කරන්න ඕනද? මොන වගේ බණ අහන්න ඕනද කියලා හොඳට තේරෙන පටන් ගන්නවා. එනිසා ඒක හොඳ ලකුණක්. ආනාපාන සති භාවනාව වැඩිීමේදී කන දෙපැත්ත වැලමිටි දෙක දිරවි තද හිසේ අමාරුවක් දැනේ. ඒ ඇයි එසේ වන්නේ? නැවතත් ප්‍රශ්න කියන්නේ ආනාපාන සති භාවනාව වැඩිීමේදී කන දෙපැත්ත වැලමිටි දෙක හිරවි තද හිසේ අමාරුවක් දැනේ. ඒ ඇයි එසේ වන්නේ? මේක අස්වාභාවිකයි සාමාන්‍යයෙන් ආනාපාන සතිය කරනකොට බිල්ලේ අමාරු වෙනවා. ඒ වගේම නළලේ හිර වෙන ගතිය එනවා ආයාසයෙන් හුස්ම ගන්න කියන. එහෙම නැත්නම් ඕනට වැඩිය බෙල්ල පාත් වුනොත් ඒ දේ වෙනවා. එහෙම නැතුව ආනාපාන යනකොට යම් යම් තැන්වල තදවීම තෙරපීම් දැනෙනවා. නමුත් ඒවා කවදාකවත් නොදැරිය හැකි මට්ටමට යන්නේ. භාවනා ස්වභාවයෙන් වෙන්නකොට මේ නිකන් ප්ලාස්ටික් බෑග් එකකට වතුර පුරවලා තඩිස්සි වුණා වගේ දැනෙනවා. ඒව නැත්නම් දත් ගලවන්න ඉන්ජෙක්ෂන් එකක් ගහුවට පස්සේ අර පැත්ත හිරිවැටලා යනවා වගේ දෙඹරයක් හෙල්ලුණා වගේ විශ්මුණක් දැම්මා වගේ දැනෙනවා. ඒ වගේම ඇඟිලි තුඩු වල, කන්සිලු වල, නාසය අග, ඇස්කෙවිනි වල මොනවදෝ නිකම් පණුවන එල්ලන වගේ දැනෙනවා. හැබැයි ඒක කවදාකවත් නොදැනෙකි මට්ටමට එන්නේ. එහෙමනම් ඒකට තියෙන්නේ එව්ව තියෙද්දිත් මට ආනාපාන කරගෙන යන්න පුළුවන්ද කියලා බලන්න. බාධාවක් කරගන්න නැතුව හොඳ පැත්තකට යන්නේ ඒවත් පෙනෙද්දිත් මට ආනාපානෙ කරගෙන යන්න පුළුවන්ද කියන එක. එහෙම නැත්නම් මේක මට පේන්නේ භාවනාවත් එක්ක සම්බන්ධයක්. ඔය කියන තැන් වලට එනවත් අඩුයි. හරියට යනවනම් ඒ වගේම තද ඉෂේකක්කමක් එනවනම් පැහැදිලිවම ආනාපාන වෙනුවට වෙන ආනාපානෙ අමෝරාවෙන් කරන ගතිය තමයි මට පේන්නේ. ඒක නිසා ඉඳගෙන හොඳට පට්ටලෝ වාඩිලා ඉඳගෙන ස්වභාවයෙන් ආනපානෙ මතුවෙන්න එනවනම් ඕක කවදාකවත් එන්නේ නැහැ. මිරිකලා අල්ලන්න ගියොත් තමයි ඔය ප්‍රශ්නේ එන්නේ නිසා ආනපානෙ නිවේයි වෙන්නේ නැති මූල කර්මස්ථාන. ආයහසින් ආනපානෙ හොයන්න යනවා වෙන්නේ නැති. එහෙම නොකර වාඩි වෙලා ඉන්න බව විතරක් මෙනෙහි කරන්න ආනාපාන ඉක්මන් කරන්නේ නැතුව එතකොට සමහරලාට මේ පිම්බීම හැකිලිම වගේ දෙයක් එහෙම නැත්නම් මේ කයේ තැම්පත් වෙන ස්වභාවයෙන් ආනාපානෙ මතුවීම වගේ දෙයක් වෙන්න ඉඩ තියෙනවා. මෙතන පේන්න තියෙනවා මිදිකලා අලපු ගතියක් තමයි පේන්නේ. ආනාපාන භාවනාව වඩන විට ශරීරයේ ගලක් බවට පත්විය. ඒ ඇයි නැවත යථා තත්ත්වයට පත්වන්නේ කෙසේද? ඉතින් ඔය ලියනකොට යථා තත්ත්වයට පත් වෙලා තියෙන්න ඕනේ. නැත්නම් ලියන්න බෑ. යථා තත්ත්වයට ගල් වෙලා හිටියන් ලියුල් ලියන්න බෑ. ඒ නිසා ඔය පත්වෙච්ච හැටි මටත් කියලා දෙන එකයි තියෙන්නේ. මෙන්න මෙහෙමයි ස්වාමීන් වහන්සේ ගල් වෙලා ඉඳලා යථාතතත් පත් වෙන කියලා ලියනවා මිසක් මගෙන් අහලා හරියන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ පින සහ කුසලයේ අතර වෙනස පෙන්වා දෙන්න. අපි මේ වගේ සාකච්ඡාවලදී වගේ ගුණධර්ම ප්‍රශ්න ගන්නෑ. මොකද ඒකට මට ඕනේ නම් බුද්ධ සරණ පත්‍රයේ පළවෙනි ලිපි ටික එකතු කරලා තියෙනවා. මම කාට හරි විවේකීව කියව ගන්න දෙන්නම්. මේකට ගන්න අපි භාවනා කරන අයට අවශ්‍ය පතෝල කීයද වැටකොළු ගණන්ද පතෝල වලට වැඩි වැටකොළු ගුණද ඒව මෙහිදී කතා කරන්න බෑ. තමයි මම දන්න කෙනෙක් වෙන්න පුළුවන් මාතෘකාවට. නමුත් මේ මේ රැස්සනේ සතුටටහන. ඔය ආයනු ආයනු ගන්නන්ට නෙවෙයි. මේ පුංචි කරලා කතා කරනව නෙවෙයි. මේකට අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මට කියන්න අසාධ්‍ය රෝගයක් තියෙනවනම් මම ඒ කොළ ටික එකතු කරලා තියාගෙන ඉන්නවා. මම දන්න කාලේ බුදුසරණේ අවුරුදු අවුරුදු ගණන් මේ සාකච්ඡාව ගියා දෙපාරක් ගියා. කවදාකවත් කෙලවර වෙන්නේ ඕනම ධර්ම සාකච්ඡාවක් ගියොත් මේ පව සහ කුසලයේ සමානද පින්දුනොත් ඥාතියින්ද සිද්ධ වෙනවද පින මස් මාළු කණේක හොඳ නැද්ද බුදුහාමුදුරන් කාන්තාවට තනි අයිතිය දුන්නද කියන එක චතුරාර්ය සත්‍ය වගේ හතරක් අනිවාර්යයෙන්ම අහන්න ඕනේ සාකච්ඡාවක නැත්තම් නිකන් උණ වාගේ සාකච්ඡාවක් කරුණා කරලා මේ විසඳ ගන්න බැරි පස්ස පැත්තක තියලා අර පේන හුස්මයි සාකච්ඡාවයි කියන්නේ සක්මනයි දිග කරලා ඉවර කර ගන්න බලන්න අපිට මේක සරුවච්ච වෙන්න ඕන කම නෙවෙයි තියෙන්නේ අපිට මේ ඇති හැටිය බලලා ඉතින් ගොඩ වෙන්නයි. ඒ නිසා ඌව කවදාකි කවදා ඉවර කරන්න පුළුවන් ප්‍රශ්න. අසාධ්‍ය රෝගයක් තියෙනවා නම් මට කියන්නේ මම අර බුදු සරණ පත්‍රය ටික දෙන්න ඉච්චරයි පීගා ප්‍රශ්න දෙන්න. සයනස ලිඛිත ප්‍රශ්නේ තමයි. ගරු ස්වාමීන් වහන්සේ සතියත් යෝනිසෝ මනසිකාරයත් අතර වෙනස පැහැදිලි කර දෙන සේක්වා. සමහර විට සතිය සමහර විට සතිය ඇතිමුත් මානසිකාරය නැතයි සිටේ. අංක දෙක යටතේ දාන්න. එතකොට මේ කියන්නේ සතියයි මානසිකාරය දෙකේ වෙනස අපිට මතක් කරගන්න වෙනවා නිකන් මූල ධර්ම තමයි. නමුත් මම හිතනවා ඒක සුත්තමේ ඥානයට අවශ්‍ය වෙනවයි කියලා. අපි භාවනාවෙන් සතිපට්ඨානෙන් උත්සාහ කරන්නේ සිදුවෙන සිදුවෙන හැම සිද්ධියකම හුස්ම වේවා, පිම්බීම හැකිලිම් වේවා, වම දකුණු වශයෙන් බලන එක වේවා නැත්නම් ඉදිරියදා ජීවිතයේ සතිය පාත්තන කොට වේවා මතුවෙන සිද්ධියේ තියෙන නාම රූප දෙක බලන එක තමයි නැත්නම් සිද්ධියේ නාම රූප වශයෙන් බලන එක තමයි අපි විපස්සනා කරනකොට අපිට හම් වෙන ලාභේ ඒ නිසා මෙතනදී නාම රූප කියන දෙක වෙන් කෙරුවොත් රූප ධර්මයේ සවිස්තරාත්මකව අභිධර්ම පොත්වල නැත්නම් මේ අටුවා පොත්වල නිප්පන්න අනුප්පන්න වශයෙන් දාලා තිබුණා බොහෝ විට සරුවචනanse පෙන්ලා දීලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශය රූප ධර්ම තියෙන තැන් වල තියෙන පට වියාපෝ තේජෝ වායෝ රූප ධර්ම නැති දෙයට කියන අවකාශය කියනවා. එච්චරයි. ඒකේ දත යුක්ත සාමාන්‍ය උච්චරයි. නාම ධර්ම චිත්ත චෛතසික වශයෙන් දෙකට ගන්නවා. චෛතසික ධර්ම 52ක් අහුලලා අටුවාචාරින් වහන්සලා 52ක් කතා ඒ 52 ඇති වෙන්නේ හිතෙන්. හිත මහමෝද වගේ නම් හිත විලි කියන්නේ මහමෝදේ පහළ වෙන රැලි වාගේ. මුහුදේ රැලි පාල වෙනකොට මුහුදම තමයි හැබැයි මුහුදේ මොකද්දෝ විකෘතියක්. එතකොට එවැනි චෛතසික 52කින් සතියත් මානසිකාරයත් කියන්නේ චෛතසික දෙකක්. ඒ කියන්නේ නාම ධර්ම හැබැයි හිත නෙවෙයි හිතෙන් පහළ වෙන දේවල්. එතකොට සතියෙන් කරන්නේ මූණට මූණ දාලා ඉන්නේ. අරමුණට මූණට මූණ දාලා අරමුණ දිගේ පැන පැන වතු පිට දුවන්නේ නැතුව ගත්ත දෙයට මේ එළඹ සිටින එකයි කරන්නේ. මානසිකාරය කියන්නේ බොහෝ දේවල් දෙනකොට එකකට තෝරන එකයි. එකට යොමු කරන එක තමයි මානසිකාරයෙන් කරන්නේ. අපි මේ කැම මේෂයකට ගිහිල්ලා ඉවර වෙලා එහෙම නැත්නම් අපි සිංහල ක්‍රමයට ඇටෝම් මේෂ කියලා කියන්නේ බුෆේ ඩයට් එකට ගිහිල්ලා කෝකද Taman තෝරගන්නේ කියන එක කැමට. Tamanගේ පිගානට ටිකක් දාගන්නවා. ඒකට දේවල් තෝරන්නේ බොහෝ දේ තියෙනකොට දේ තෝරගන්නේ මානසිකාරයෙන්. ඒ නිසා අපි මානසිකාරයේ තමයි නාසිකාග්‍රයට යොදවන්නේ. ඒ වෙලාව ඕනනම් සද්දත් ඇහෙනවා. වේදනක් තියෙනවා. හිතවිලිත් තියෙනවා. නමුත් අපි පුළුවන් තරම් කලින් givisගත්ත තැනට මානසිකාරය යොදවනවා. ඒ මානසිකාරය දියුණු කිරීමට මෙනෙහි කිරීම කරනවා. ආස්වාසයෙන්ට ආස්වාසි කියලා මෙනෙහි කරන ප්‍රසවාසයෙන්ට ප්‍රසවාසි කියලා මෙනෙහි කරනවා. ඉතින් එතකොට යම් දවසක භාවනා කරන හිතයි මානසිකාර යදන මානසිකාරය දෙන අරමුණයි දෙක එළඹ හිටිනකොට මූණට මූණ දාලා හිටිනකොට ඒ චෛසිකේට සතිය කියලා කියනවා. අපි নানা ආකාර ක්‍රමවලින් මානසිකාරය හරහා සතිය තහවුරු කරන්නයි හදන්නේ පොදු අරමුණ ඉදිරි පිට. ආස්වාස් ප්‍රස්වාසය හරහා පිම්බි වැකිලිම හරහා නැත්නම් වම දකුණ හරහා සතිය දියුණු කරන්න නිසා මානසිකාරය ක්‍රියාත්මක කරලා තමයි සතිය නගා හිටවන්නේ. ඒ අනුව මේ චෛසික දෙකක් කියලා කියනවා. දෙවෙනි අංකය යටතේ තියෙනවා සම්මා සතිය හටගන්නේ කොතැනදීද? සම්මා සතිය පවතින්නේ කොතැනදීද? සම්මා සතිය නැති වෙන්නේ කොතැනදීද? විපස්සනාව තුළදී පමණක් මේ සිදුවේද? වරන් ඇතුලේ දාලා තියෙනවා පිරිසිදු සම්මා සතිය කියලා. නෑ සම්මා ඒ පිරිසිදු සම්මා සතියක් කියලා එකක් නෑ. අසතිය කියලා කියන්නේ ප්‍රමාදෙට සතිය කියලා කියන්නේ අප්‍රමාදයට අපිට යමක් පෙරපසු නොවි එනකොටම පහළ වෙනකොටම දැක ගන්න පුළුවන් අපි ඒකට සතිය කියලා කියනවා. පෙරපසු වුණොත් ප්‍රමාදයට වැටෙනවා අසතියට වැටෙනවා. ඒ නිසා අපේ ජීවිතය අපි ගත කරලා තියෙන්නේ මත් වෙලා මදයට ප්‍රමාදයට හේතු වෙන දේවල් තමයි මේ යොබ්බන මදය, තරුණ මදය, ආෝග්‍ය මදය, බහුසුත මදය, ඓශ්වර්ය මදය මේ নানা ප්‍රදේවල් වල අපේ හිත මත් වෙලා තියෙන්නේ. අපි මේමයි කියලා හිතාගෙන ඉන්නවා. ඒ නිසා අපිට කවදාකවත් ඒක හරහා බලන්නේ නැතුව ලෝකෙ දිහා බලන්න බෑ. ඉතින් ඒ මත් වෙලා ඉන්න ජීවිතේ එකේ මදේට ප්‍රමාදයට හේතු වෙන දේ පැත්තක දාලා අප්‍රමාදය ඇති කරන්නයි අපි එන්නකොටම එතනම ඒ දේ ඒ වශයෙන්ම දැක ගැනීමයි. ඉතින් ඒකට කියනවා සතිය කියලා. ඒ සතිය තම බොහොම දුර්වලව මිශ්‍රව කලවම් වෙලා කෙලෙසිලා තමයි පටන් අරගන්නේ. අතනින් මෙතනින් සතිය එනවා, ආය නැති වෙනවා. කොහොමම කරගෙන කරගෙන යනකොට සතියේ තියෙන අඛණ්ඩතාවය කියලා එක. එක දිගට සති ධාරාව තියෙනකොට සතිය ශක්තිමත් වෙනවා ඉන්නේ. ඒ නිසා අදියට තැන් තැන් වලින් තිත් තිත් යාන ගිහිල්ලා අන්තිමට තිත් ටික ඔක්කොම පෙලක් වගේ, ඉරක් වගේ වෙනකන් වගේ යනවා. එතකොට අපි ඒක සතිය ඉන්ද්‍රියක් වශයෙන් බාර ගන්නවා. ඉතින් යම් වෙලාවක ආයශරයක් සත්‍ය පවත්තන අරමුණෙන් හිත පිට පැනලා පිට දෙයකට මත් වුනොත් ඒ සතිය කැඩෙනවායි කියලා කියනවා. අසතියට යනවායි කියලා කියනවා. ඉතින් අන්නේ විදිහට දැනගන්න මිසක් එහෙම සම්පූර්ණ නිකන් මේ මොනවද කියන්නේ අර මේ පෙපර්මින්ට් සීනි බෝල තියෙන්නේ. ඒ වගේ එකක් නෙමෙයි සතිය කියන්නේ. කටේ දාගත්තම සීතලයි ෂෝක් සුදු පාටයි රවුම් එකක් මේ 10 ගන්න පුළුවන් 15 ගන්න එහෙම එකක් නෙවෙයි සතිය කියන්නේ. සතිය කියන්නේ මනසෙන් හදාගත්ත. ඒ නිසා එක එකනා එක එක හීන අනුව සතිය තේරුම් ගන්න. අපි උත්සාහ කරන්න හදන්නේ සරුවච්චන් වහන්සේ බොහෝ මැඩමුණදී අඳුනාගත්ත ක්‍රමයට ඒ සතිය පිළිබඳව අපේ තියෙන මත පැත්තක දාලා පුළුවන් තරම් නියමයකට එන්න. ඒක උඟාවක් අමාරු. නිසා අපි තේරුම් අරගන්න ඕනේ ප්‍රමාදයට වැටිලා ඉන්න අපේ ජීවිතය අප්‍රමාදයටපත් වෙනකොට අසත්‍ය වෙනකොට සතිය වෙනුවට සතිය පහළ වෙන පටන් ගන්නවා. ඉතින් එහෙම සුද්ධ වශයෙන් කියලා වෙන් කරලා දෙන්න දෙයක් නැහැ. අපි අපත් කරන උත්සාහය නිසා ටික ටික ටික පුරුදු වෙනවා හුරු වෙනවා. ඒක මේ හුරු දෙයක් වාටපත් වෙන එක තමයි තියෙන්නේ. යම්තාක් සම්මා සතිය දියුණු වේද ඒතාක් සමාධියද දියුණු වේයයි කිව හැකිද? එපමණටම ප්‍රඥාව පහළ වේද? සති සමාධි ප්‍රඥා අතර සම්බන්ධ සම්බන්ධය පැහැදිලි කර දෙන සේක්වා. මේ මේ අද තියෙන අධ්‍යාපන ක්‍රමයේ තියෙන දෝෂය වෙයි. අද අධ්‍යාපන ක්‍රමේ තියෙන රේඛී අධ්‍යාපන ක්‍රම. මේක නිසා මේක වෙනවා, මේක නිසා මේක වෙනවා. නමුත් ලෝකේ කවමදාකවත් මොනම සිද්ධියක් රේකී ක්‍රමයට වෙන්නේ දසත සම්බන්ධතා රාශියක් සහිතව හේතු රාශියක් නිසා ඵල රාශියක් පහළ වීම ලෝකේ සිද්ධ වෙනවා. නමුත් අපේ අපේ අධ්‍යාපන ක්‍රමය හැදිලා තියෙන්නේ වම් කොණයෙන් පටන් ගත්තාම දකුණු කොළ දක්වාම පෙලක් ලිවවා. ඊගාවික ලිවෝ විදිහට රේකී ක්‍රමයකට. අපේ මොලේ කර වෙලා තියෙන අධ්‍යාපන ක්‍රමය. දෙයක් වෙනකොට දේ සමස්තයක් වශයෙන් ගන්න අපි දන්නේ නැහැ. අපි දන්නේ අපිට උගන්වලා තියෙන ක්‍රමයට. ඒ නිසා හිතනවා සත්‍ය නිසා සමාධි සත්‍ය නිසා සමාධිය වෙනවා සදාංශ ප්‍රශ්නය. බොරු නෙමෙයි කතාව ඇත්ත. ප්‍රඥාව නොටි ප්‍රඥාව ආයසරය සත්‍යයක් දියුණු කරනවා. ඒ සත්‍ය ආය සමාධියක් දියුණු කරනවා. සමාධි ප්‍රඥාව දියුණු එතකොට මේ පැත්තටත් යනවා මේ පැත්තටත් යනවා. මේ මේ විදුලියට අපි කියනවා රෙසිප්‍රොකල් මේ මේ ඕල්ටර්නටිව් කරන්ට් කියලා විදුලි ධාරාව නිතරම එහාට මෙමෙ යමින් තියෙනවා. බැටරියකින් ගන්න කරන්ට් එක එක පැත්තේ ඉන්න අනිත් පැත්තට නේ. ඒක DC කරන්ට් එක, ඩිරෙක්ට් කරන්ට් එක. අපේ අධ්‍යාපන ක්‍රමයේ දුවන්නේ ඩිරෙක්ට් කරන්ට් එක අරන්. අපේ අධ්‍යාපන ක්‍රමයේ අමාරුවේ මේට්‍රික්ස් සයන්ස් උගන්වනවා. 3 dimension ගැන කතා කරනවා. මනසට අල්ලනවා. මොකද අපේ හිත කුරුවල් කරගෙන තියෙන මේ රේකී අධ්‍යාපන ක්‍රමය නිසා. ඒ තමයි මේ කියන කතාව බොරු නෑ. නමුත් භාවනාවේ තේරුම් ගන්න හදන්නේ මේකේ අන්තර් සම්බන්ධතා. එකිනෙක කෙරේ ප්‍රත්‍යুৎপন্ন ගතිය. මේ නිසා මේක ඇති කරනට ඒක නිසා මේක ඇති වෙනවා. ඉතින් ඔකට මම දෙන්න නිදර්ශනයක් තමයි අපි ලෝකේ සම්මතයේ හැටියට දන්නවා මවක් දරුවෙක් ප්‍රසූත කරනවා කියලා අපි කියන්නේ. නමුත් දරුවෙක් හම්බුනොත් විතරනේ යාට මවක් කියන්නේ. ඒ නිසා මවක් දරුවෙක් ප්‍රසූත කරනවා ඒ වෙලාවේ. දරුවත් මවෙක් ප්‍රසූත කරනවා. දරුවේ මවක් දරුවෙක් මවක් ප්‍රසූත වෙනවා. දරුවා ප්‍රසූත වෙනකන් ඔය අම්මන්ට බඩ දරුවෝ කියනවා මිසක අම්මා කියන්නේ නැහැ. දරුවා ප්‍රසූත වුණාට පස්සේ තමයි අම්මා කියන්නේ. ඒ නිසා දරුවා තමයි අම්මාව ප්‍රසූත කරන්නේ. අම්මා තමයි දරුවා ප්‍රසූත කරන්නේ නැතුව බෑ. මම දන්නවා මේක කියනකොට ටිකක් තේරුම් ගන්න අමාරුයි කියලා. එහෙම නැත්තම් හිතන්න සරුවචන්නාංශේ සම්බුද්ධ වුණා. නමුත් උන්වහන්සේ සම්මා සම්බුද්ධ වෙන්න තව කවුරු හරි බුද්ධික බුදු කරවන්න එපා. නැත්නම් සම්මා සම්බුද්ධ කියන්නේ නැහැ නේ. ඒකට ඉස්සල්ලාම සෝවාන් වෙච්චි කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරුවෝ නිසා සෝවාන් වුණා වගේම බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්ධ කෙරුවෙත් සෝවා කොණ්ඩඤ්ඤාමුදුරුවෝම තමයි. කොණ්ඩඤ්ඤාමුදුරුවෝ නිවන් දැක්ක නැත්නම් බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්ධ නෙවෙයිනේ. සම්බුද්ධ විතරයි. ඒ නිසා උදම්මැණියේ කොණ්ඩඤ්ඤාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ. අඤ්ඤාසිවතබෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවතබෝ කොණ්ඩඤ්ඤෝ කියව මෙච්චර මහන්සුණා එක් එක් යන්තම් අවබෝධ කරයි කියලා අවබෝධ කරේ නැත්නම් බුදුහාමුදුරුවෝ ප්‍රයත්නය අසාර්ථකයි. බුදුහාමුදුර සාර්ථක උනේ කොණ්ඩඤ්ඤ සෝවාන්සේ හරියට යංකින්ච සමුදය ධම්ම සම්බන්තන් නිරෝධ ධම්මන් කියලා අල්ලුවා. ඇල්ලුවේ නැත්තම් බුදුහාමුදුර කර ප්‍රයත්න එන අපිට බුදු කෙනෙකුත් නැති වෙන්න ඉඩ තිබුණා. මේ නිසා කොණ්ඩඤ්ඤාමුදුර තමයි බුදුහාමුදුර බුදු කෙරුවේ. ඒ වගේම මවක් දරුවෙක් ප්‍රසූත කරනවා වගේම දරුවා විසින් මවකුත් වගේම සතිය සමාධිය දෙන වගේම සමාධිය අපිට සතියකුත් ඇති කරනවා. ඒ සතිය තිබුණට වැඩිය ලොකු සතියක්. අන්නේ මේ අතර ගොඩාක් අන්තර් සම්බන්ධතා තියෙන නිසා මේක පොතක ලියන්න බෑ. නියම නමුත් ලියන්න ක්‍රම වෙන ක්‍රමයක් නැති නිසා ලියලා බණ කියලා උගන්වනවා. නමුත් භාවනාදී සම්පූර්ණ හැම දෙයකම හිත විවෘත කරගෙන යන්න මම දැන් සත්‍ය ගැන දන්නවා කියලා කවදාකවත් හිතන්නේ නෑ. හැමදාම හිතන්න ඕනේ මම අනිත් දවසේ මේකේ තවත් මුණතක් දකිනවා. තවත් පැතිකඩක් දකින්නවා කියලා. ඒ නිසා මම දැන් තියෙන සතිය 100ක් සම්පූර්ණයි, සුපරිසුද්ධයි. එහෙම නැත්නම් වේපුල්ලයි කියලා කියන්න යනවා වෙනුවට හිතා ගන්න ඕනේ බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලත් එක බලන්න මම තව කොතනද තාමට කොච්චර ඉගෙන ගන්න තියෙනවද කියලා දියුණු කිරීම පිණිස මන්දෝත්සාහය කිරීම පිණිස නෙවෙයි තීරුම් අරගන්න ඕනේ නිසා එහෙම මේකේ අංග සම්පූර්ණ භව එහෙම නැත්නම් දෝෂ විරහිත භව වලට යන්න බෑ තව දියුණු කරන්න තියෙන ගොඩාක් පැති තියෙනවා අන්තර් සම්බන්ධතාව පිළිබඳවත් ප්‍රත්‍යක්ෂයෙන්මයි තේරෙන්නේ පොතේ දැනුමට නම් ඉතින් ඔයිට වැඩි යන්න බෑ වැඩෙන සතිය දුර්වල කරන උදාසීන වීරිය මද බව දුරු කරගන්නේ කෙසේද? කාල වේලා ඇතනම් කාරුණිකව පහදා දෙන සේක්වා. ඒකට සක්මන් භාවනාව තමයි තියෙන්නේ. සක්මන් භාවනාව තමයි පරියන්කයට පෙර පරියන්කයට ගියාට පස්සේ මෙනෙහි කිරීම. උපක්‍රම දෙකයි අපිට තියෙන්නේ. වීර්ය අඩු බව දන්නවනම් උදේට හැම වෙලාවෙම සක්මන් කරන්න තු යන්න එපා පරියන්කයට. ඒකට කුසීත වෙනවා. පරියන්කට ගිහිලත් නිදිමත ගතිය තියෙනවා නම් අරමුණ ළඟ ළඟ මෙනෙහි කරන්න. එතකොට වීර්ය වැඩනකොට අර ඉස්සලා කිව්වනේ සතිය නිසා සමාධිය සමාන නිසා ප්‍රඥාව කියලා. ඊට ඉස්සලා වීර්යය තියෙන. වීර්ය නිසා සතිය, සතිය නිසා සමාධිය, සමාධිය නිසා ප්‍රඥාව කියන එකයි දෙකී ක්‍රමයට කියන්නේ. ඒ නිසා වීර්ය හොඳට තියෙනවා නම් හැබැයි වීර්ය ඕනකට වැඩි වුණොත් සතිය කැඩෙනවා. සමබර වීර්යක් ඕනේ. එනිසා මේකේ කතා කරලා තියෙන අඩු සති අඩු වීර්ය නම් දිනු කරන්න සක්මන් කරන්න කියනවා මිනේ කරන්න කියනවා. අත් වීර්ය වැඩිකම නිසා සතිය කැඩෙන වෙලාවලුත් එනවා. ඒ වෙලාවට සක්මන් කරන්න යන්න නරකයි. පරියංක පරියංක භාවනා එහෙම නැත්නම් මේ තුන්කක් වෙලාවට කියන්නේ පස්සදි සම්බොජ්ජංගය සමාධි සම්බොජ්ජංගය වගේ දේවල් බඩලා ඒක සීතල කරගන්නත් දැනගන්නවා. නමුත් මේ ප්‍රශ්න නගලා තියෙන අඩු එක නිසා වැඩි කරන්න කරන්න තියෙන සක්මන් භාවනාවේ පරියන් මේ මෙනෙහි කිරීමයි තමයි. ගරු ස්වාමීන් වහන්සේ slowly mindfully silently යන පද තුන යටතේ slowly යන වචනේ වෙනුවට fast very quickly යන වචනේ යෙදුවහොත් එවිට ඉක්මනට වැඩ කෙරිය යුතු නිසා මනස එම වේගයත් සමග පිහිටවීමට අපහසුද එසේ එසේ වේගයෙන් මනස පිහිටුව හැකිද? එම අපහසුතාවය නිසාද slowly යන වචනය යෙදුවේ fast quickly වෙනුවට. මනස ටිකක් දිගට තියෙනවා තව. නෑ ඉතින් නිකන් ඉන්න බැරුවට පෑන් තියෙනවා කොළ තියෙනවා ඉතින් ප්‍රශ්න අහනවා. ඒකේ ප්‍රශ්නයක් නෑ. නමුත් කියන්න තියෙන driving පුරුදු වෙන්න යනකොට ඉස්ලාම තමයි පුළුවන් තරම් වාහනේ එමීට පදවන්නයි උගන්වන්නේ. වාහනයක් ගන්නේ නම් හයියෙන් යන්න ඕන හින්දා තමයි. ඒ ගැන වාදයක් නෑ. නමුත් ඉගෙන ගන්න කාලේ මොකද කරන්න කියලා කියන්නේ පුළුවන් තරම් ගියර් එක ගෑස් අඩු කරලා පෙට්‍රල් අඩු කරලා ගියර් එකෙන් ගියර් එකට දාගෙන යන ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒක නිසා පටන් ගන්නකොටම ස්පීඩ් කරන්න ගියොත් පාර අයින් ඉන්න කට්ටියට හෙල්මට් අරන් දෙන්න වෙනවා. පදින එක නට නෙවෙයි. අයින් ඉන්න කට්ටියට හෙල්මට් අරන් දෙන්න වෙනවා. ඉතින් ඒ නිසා මේ හැම වෙලාවෙදීම කියනවා ආධුනික මනසක් ආරම්භක මනසක් නාදිකම්මික මනසක් ඇති කරගන්න එක. ඉතින් ඔය පණින්න ගියාම තල්ල කඩා ගන්න. බයිසිකල් පදින්න ගියත් වාහනයක් පුරුදු වෙන්න ගියත් පළවෙනි වතාවට තියෙන පුළුවන් තරම් හිමීට. ඊන්සරේ තමයි මහලොකු ගමනකට යන්නේ. පහුවෙනකොට Tamanටම තේනවා හිමීට ඇති කරගත්ත දැනුම සාමාන්‍ය වේගයකට ගන්න පුළුවන්. ඒ සතිය තියාගෙන ඊට පස්සේ යනකොට යනකොට ඊට වැඩිය ටිකක් වේගයකට යන්න පුළුවන්. නමුත් ඒක ආධුනිකයට කියන්න නරකයි. කියන්න ගියාම ආධුනිකයා පටලව ගන්නවා. ඒක තමයි අහලා තියෙන්නේ. ඒ නිසාද මේ නැවතිල්ල කියන වචනේ ලොකු සංසේ පාවිච්චි කරේ slowly කියන එකට හෙමින් කියනට වැඩිය තමයි සතිය පිහිටවන්න ඕනේ නම් සතිය පිහිටවන්න අදිස්ථාන කරන වැඩේ නැවතිල්ල කරන්න ඉුවා. එතකොට හිත ඉබේම එක තැන් වෙනවා. Taman දිහාට කලබලේ ගියාම හිත පිට යනවා. යමක් කරනකොට නැවතිල්ල කරනකොට තමයිම ප්‍රශ්න ඇහෙනවා මොකද මේ කියලා. බුද්ධ පූජාවක් තියෙනකොට මල් ටිකක් හදනකොට ඒ වගේ කටයුත්තක් කරනකොට කවදාකවත් කලබලෙන් කරන්නේ නැහැ. නැවතිල කරන්නේ බීම සත්‍ය පිළිපදිනවා ඒක නිසා මේක ආධුනිකයෙකුට දෙන උපදේශ. මේ පැටලවගෙන තියෙන්නේ ටිකක් වේගයෙන් කරන්න පුළුවන් කෙනා තවදුරටත් නැවතිල්ලේ කළ යුතුද කිව්වොත් නෑ. එයාට පුළුවන් සාමාන්‍ය වේගය යන ගමන් කියන්නේ ලයිසන් ගත්තට පස්සේ වාහනේ හිමීට නැත හිමීට යන්නේ කියලා ට්‍රැෆික් කට්ටිය කියන්නේ නැහැ. ඒ සාමාන්‍ය වේගෙට යන්න පුළුවන්. මම පුරුදු වෙන කට්ටිය මේ මේ පාරේ පුරුදු වෙන්න දෙන්නෙත් නැහැ. පුරුදු කරන්නේ නෙවතිලි ගිහිලා. සානසේ ප්‍රශ්නේ මේ ඉතුරු කොටස පිට රටක ගුරු වෘත්තියේදී සිටින මාහට වැඩ ස්ලෝලි හෙමින් කිරීමට දඟ ලැබුණත් මා සම වෙන දඟ ළමුන් සමග ඊට අසීරු අමාරු කාර්යයකි දෙවනුව ආයතනයේ ගුරු වෘත්තියට බඳවා ගන්න ඊතා කඩිසර පෙරි ඇක්ටිව් කාන්තාවන් ඊතා ඉහළ සුදුසුකම් තිබුණත් කාර්යශීලී කඩිසර ඊතා ශබ්දයෙන් පැහැදිලි ලෙස කතා කර හැකි කටහඬක් යනාදී දේවල් බලනු ඇත මේ චරිත ලක්ෂණ තන්පත්ව භාවනා කටයුතුවේදී යෙදී සිටින විට අසංවර තන්පත් නැති ගණයට වැටෙනු ඇත ඉතින් ස්වාමින් වහන්සේ කුමක් කළ යුත්තේද ඉතා ගෞරවයෙන් අසා සිටිමි බුදු සරණයි. පන්ති කාමරේදී සතිය වඩන්න යන්න එපා. ඒ වෙලාවේදී උගන්නනෙක් කරන්න. මෙහෙ එන්නේ ඒකට නෙමෙයි. පිටරට ඉඳලා මෙහෙ ඇවිල්ලා ළමයි ටිකක් ගෙදර තියලා මෙහෙ එන්නේ ඒක ඉඳලා කරන්න බැරි හින්දා. මෙහෙදී අන්දම් කොහොම හරි ඔක මේ අත්පොත් තියාගෙන ටික ටික කරන්න ඕනේ. දැන් මෙහෙ ඉඳගෙන මේ පන්ති කාමරේ ගැන හිතන්නත් එපා. ප්‍රශ්න අහන්නත් එපා. ඒක නිකන් විකාරයි. මෙහි දිනකොට තියෙන්නේ මෙහි තියෙන විවේකයේදී අපිට යන්තම් සත්‍ය හඳුනා ගන්න පුළුවන්ද? මුල අල්ලා ගන්න පුළුවන්ද? මුල අල්ලා ගත්තට පස්සේ අපිට පුළුවන් සාමාන්‍ය ක්‍රමයට කරන්න. ඊට පස්සේ මේ වගේ মালටි ටාස්කින් ගොඩාක් වැඩ කරනකොට කරන්න පුළුවන් කියලා. ඒක නිසා ඒ සත්‍යඥාපනය කරන එකයි පහළ බාලාංශයේ උගන්වනවායි කියනකොට අමාරුම පන්ති මොකද්ද කියලා ඕනෙම ගුරුවරයෙක්ගෙන් අහන්න ඕන අධ්‍යාපනඥයෙක්ගෙන් අහන්න බොන්ඩිසෝරි තමයි අමාරු පන්ති. Taman සතිය ඉගෙන ගන්නකොටත් පළවෙනිය පට සතිය පටන් ගන්න තැන යමු. සතියේ අර පොඩි ළමයෙකුට පන්ති විනාඩි 35 පන්ති වලට පුරුදු වෙන හැටි කාර්ය පරිච්ඡේද වලට ඒ වගේම මේ ඔක්කොමලා එකතු වෙලා සමවන්ට මේ කට්ටියක වාඩි වෙලා ඉන්න එක අයන්න කියනකොට අයන්න කියන එක මේ සෙල්ලම් කරපු කිරි දරුවනේ. ඉතින් උන්න අමාරු ඒක නිසා මොන්ටිසෝරි පන්තිය ගන්න ටීචර් කෙනෙක් දන්නවා කොච්චර අමාරුද අවුලව ගන්නවා කියන එක අධ්‍යාපනයේ. පටන් ගන්න එක. ඒ වගේම ඒකම යොදන්න සතියටත් අපි මේ මොන්ටිසෝරි දරුවන්ටත් වැඩි ආධුනිකයි. ඊටත් වැඩිය බාලයි සතියට. ළමයින්ට බෑ ඉක්මන් කරවල වැඩ කරන්න. පන්තිට බොහොම ඉවසිල්ලෙන් ළමයින්ගේ ගන්න අපි යන්න නිසා ඒ පාඩම්මයි මේකටත් ගන්න තියෙන්නේ. মাල්ටි ටාස්කින් කරනකොට සතිය පිටවන්න යන්න එපා. මේ වගේ ආපු වෙලාවට ඉගෙන කතා කරන්න යන්නත් එපා. Tamanට හම්බ වෙච්ච වෙලාවේ කරන වැඩේ නැවතිලින් කරන ගමන් පුළුවන් තරම් දවසකට එක චිත්තක්ෂණයක්, පැයකට එක චිත්තක්ෂණයක් කරලා කරලා කරලා පුරුදු වෙනකොට මේ মালටි ටාස්කින් වලට යනවා. ඔය ਸਰවඥාන්සේ වැඩ ඉන්න කාලේ ඔය මුගලන් සාහස මහරහතන් වහන්සේ තිබුණා පුදුම මේ සමාධි විකූර්ණයක් ඕන කෙනෙක් සමාධි වඩලා අභිඥා වලට ගියොත් එක එක කසින වලට සමාදින්න වෙනවා නම් ආපෝ කසිනයක සමවැදිලා ජලය මවන්න පුළුවන් වෙලා ඉඳලා තේජෝ කසිනයට ගිහිල්ලා ගින්දරම වණ්ඩ චතුත් අධ්‍යයන ඇවිල්ලා ආපෝ කසිනේ අතහැරලා චතුත් අධ්‍යාහණයල චතුත් අධ්‍යාහණයෙන් ආයේ තේජෝ කසිනේ වඩ아가න චිත්තක්ෂණයක පමාවක් වෙනවා ආපෝ දහත් කසිනේ තේජෝ කසිනේට යන. තේජෝ කසිනේක ඉඳලා වායෝ කසිනයකට යන්න ඕන නම් ආයේ චතුත් අධ්‍යාහණයට ඇවිල්ලා යන්න ඕනේ වායෝ කසිනේ. මේක තමයි සම්මත ක්‍රමය. ඒ නිසා නන්දෝපනන්ද නාගරාජයා ඉතාමත්ම බලවත් ඉඳපු ගමන් දුම් පිවිනවා ඉඳපු ගමන් වතුර පිවිනවා. ඉඳපු ගමන් ගින්දර පිවිනවා. එයා බොහෝමත්ම විකුර්ණය කරපු කෙනෙක්. හැම යන හාමුදුර කෙනෙක්ව පෙරදුනා. මොගලන් සාංශගේ තිබුණ විකුර්ණයක් মালටි ටාස්කින් ආපෝ කසිනේ ඉඳලා චතුත් අධ්‍යාහනට එන්නේ නැතුව කෙලිම තේජෝ කසින්ට යනවා. තේජෝ කසිනේ ඉඳලා ඕනේ නම් චතුත් අධ්‍යාහනට එන්නේ නැතුව කෙලිම වායෝ කසින්ට යන්න පුළුවන්. ඒතර නාගරාජා ගහනකොට කින්දරේ ඒ සාංශ ගහන වතුර. ඌ වතුරේ ඉඳලා දුමට මාරු කරපු ගමන් මේ සාංශේ වායෝ ධාතුවෙන් ගහනවා. අන්තිමට නන්දබන්දුනාගරදී පෙරදුනා. මේ පෙරදුනේ মালටි ටාස්කින් නිසා තමයි. හැබැයි මේ මුගලන් හැමද පුරුදු වෙන කාලේ නෙවෙයි ඒ. හොඳට පුරුදු වෙලා දක්ෂ වුණාට පස්සේ සාමාන්‍ය ක්‍රමයට නම් චතුත් අධ්‍යයනට ඇවිල්ලා යන්න ඕනේ ඊගාව කසින්ද මේ ශාසනයට යන්න ඕනේ ඒක නිසා සරුවචනහන්සේ කිව්වා මගේ මේ පුතාට මේ දක්ෂකම තිබුණ නිසා ශාසනයේ නම්බුව රැකුණා කියලා. නැතිුණා නම් එතකම මුචේ නන්දෝපනන්දරාග රාජයා මුළු දඹදිවම හොල්ලාගෙන හිටියේ. ඒ නිසා ඒ පටන් ගන්න කෙනෙකුට ඒ දක්ෂකම් කරන්න බෑ. පටන් ගන්න කෙනා නැවතිල්ලේ අදිෂ්ඨාන පූර්වකව නිස්සද්දව සතිය වඩලා වඩලා වඩලා පුරුදු කෙරුවට පස්සේ মালටි ටාස්කින් වලට යනවා. ඒ නිසා පටන් ගන්නකොට මොන්ඩිසෝරි පන්තියේ ළමයෙක්ගේ අදහස ගන්න කියලා නැත්නම් සුද්දෙක් මේක කියනකොට කිව්වේ අපි දෙවෙනි භාෂාව ඉගෙන ගන්නකොට කොහොමද ඒකට අපි යෙදෙන්නේ? සිංහල දන්න කෙනෙක් ඉංග්‍රීසි ඉගෙනන්න යනකොට පඬිතුකම් බෑනේ. ආය ABCD කියලා වචන අකුරු දෙක දෙක තුන හතර ගලපලා බොහොම හැමීට යනවා. එහෙම නැත්නම් වෙන භාෂාවක් ඉගෙන ගන්න ගියා නම් දෙවෙනි භාෂාව ඉගෙන ගන්නකොට ওই පළවෙනි භාෂාව ඇඟට නොදැන ඉගෙන ඉන්නේ. දෙවෙනි භාෂාව එහෙම බෑ. විශේෂයෙන්ම වැඩි මාළුන්ට දෙවෙනි භාෂාව හරි අමාරුයි. ඒ මොකද පඬිතකම හින්දා. දැන් මම දන්නවයි කියලා හිතුවොත් බෑ. ඔය පොඩි ළමයා කවුරුත් පයේ ඇවිත් ගිහිල්ලා දාන්න බලන්න ඕනේ භාෂාවක් තියෙන තැනට මව් භාෂාව වගේ මල්ලනවා. අම්මලට තාත්තට කාන්ති ඇවිල්ලා කියනවා. ඔයා ඔය කතා කරන වැරදි කියලා. අම්මයි තාත්තයි එක්කම තමයි ළමයා යන්නේ. පොඩි ළමයා අල්ලන අටක් ගාලා භාෂාව. ඒකල අම්මට ඇවිල්ලා කියනවා ඔය ඔය කතා කරන වැරදි කියලා. ඒ මොකද පොඩි එකා ලෑස්ති උකහා ගන්න. මේ මේ වයස වැඩි වුණාට පස්සේ අමාරු. ඒ සතියට යනකොට හැම වෙලාවෙම කියනවා නිහතමානී වෙන්න. ඒකට කියන්නේ ආධිකම්මිකයෙක් වෙන්නයි කියලා. නවක යෝගාවචරයක් වෙන්නේ කියලා. බිග්ිනර්ස් මයින්ඩ් කියන එක තමයි ලස්සනම ඉංග්‍රීසි වචනේ. ඒ නිසා එමීට පටන් ගන්න පහු වෙනකොට ඒ වගේ মালටි ටාස්කින් කරන තැන වුණත් යන්න පුළුවන් බව නම් සහතිකයි. ඒකට අපේ ශාසනය කියන්නේ නන්දෝපනන්ද නාගදමනේදී මුගලන් ස්වාමීන් වහන්සේ දක්වපු විකුර්ණි. වෙනස ලිඛිත ප්‍රශ්නේ ප්‍රමාණය. එච්චරයි ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙන්නේ පමණයි. දැන් එහෙමනම් අපි සක්මනට යනවා ඊට පස්සේ අපි තුනට එකතු වෙනවා පරියන්කයකට හතර වෙනකන් හතරමාරට බණ ඉන්ෂා අපි මේ වෙලාව පාවිච්චි කරමු සක්මන සඳහා ප්‍රශ්න නැහැයි කියන අකල්පේ මත ඉඳගෙන සියලු දෙනාටම තෙරුවන් සරණයි